රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර නමෝ බුද්ධාය ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපాయని ඔස්සේ මෙන්ම ලක්තිරු ගුවන් විදුලිය ඔස්සේ අද දවසේත් මිලිඳු රාජ ප්‍රශ්න උතුම් සදහම් පිළිසඳර රැගෙන අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා ඒ භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 500ක් ඉක්ුත් වූ තැන නාගසේන මහරහතන් වහන්සේත් මිලිඳු රජතුමත් අතර ඇති වූ අසිරිමත් දහම් සංවාදය සම්බුද්ධ වර්ෂ 2563 යෙදුන තැන ශ්‍රද්ධා රූපాయని ඔස්සේ ලක්තිරුගාන විදුලිය ඔස්සේ මහා සංඝරත්නයේ කරුණාවෙන් අපට යලි ශ්‍රවණය කරන්න දකින්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ අසිරිමත් දහම් සංවාදයේ මනවින් අනුමෝදන් වන්න කියන ආරාධනාව අපි ඔබට ඉතාම දයාවෙන් තබමින් අද දවසේ උතුම් දහම් පිළිසඳර ඔබට සමීප කරන්න සූදානම්. අද මේ උතුම් සදහම් පිළිසඳරේ සදැහැති දායකත්වයේ දරන්නේ ඩුබායිහි පදිංචි පින්වත් මధుර විජේසිංහ මහත්මයා සහ චමෝද්‍යා විජේසිංහ මහත්මිය යන පින්වතුන් විසින්. ඉතින් මේ පින්වතුනුත් අපි තාම සැදැහෙන සිහිපත් කරගෙන දහම් පිළිසඳර ඔබට දායාද කරන්න සූදානම් වන්නේ මේ සියලු කාරණා අපගේ පින්වත් ගුරු දේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේ නිසා අප පළමුවෙන්ම ලොකු ස්වාමින් වහන්සේ වන්දනා කරගනිමු ඒත් එක්කම අද දවසෙත් අපට කරුණාවෙන් මේ උතුම් දහම් පිළිසඳර පිණිස වැඩම කොට වදාළ අවසරයි අපගේ පින්වත් වැලිමඩ ශ්‍රද්ධාශීල ස්වාමින්දයන් වහන්සේ අපි හැමදෙනාම පාදහවි වන්දනය සිදු කොට ආදර ගෞරවයෙන් පිළිගනිමු ස්වාමීනි අපගේ নমස්කාරය වේවා ස්වාමීන් අවසරයි ගියවර අපගේ භාග්‍යවතුන් වහන්සේ ශාසන ප්‍රතිපත්තිය පිළිබඳව වදාළ කරුණත් ඒ වගේම ශාසනයේ සීමාව පිළිබඳව තියෙන දහම් කරුණත් ඔබ වහන්සේ අපට පැහැදිලි කරන්න තියෙනුනේ අවසරයි ස්වාමීන් නමෝ බුද්ධාය අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් මහත්තයා අපි මීට කලින් වැඩසටහනේ හරි අපූර්ව කාරණාවක් කතා කළේ නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරන හැටි. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයක් තියෙනවා බුද්ධ ශාසනයේ මේ ශාසනය පිහිටන්නේ. ඒ කියන්නේ ධර්ම අවබෝධයත් එක්කම එහෙමයි. රහතුන්ගේ પરම්පරාවත් එක්කම අවුරුදු 500. එහෙමයි. එතකොට ඒක සීමාව. බුදුරජාණන් දේශනා කළ ආනන්ද අවුරුදු 1000කට තියෙන තිබ්බ ශාසනේ 500කට අඩු වුණා කියලා. එහෙමයි ස්වාමී. ඒතකොට බුදුරජාණන් වහන්සේ ඒක උනේ ස්ත්‍රීන් පැවිදි කිරීමත් එක්ක. ඒතකොට ස්ත්‍රීන් පැවිදි නොවුණා නම් ඒ තියෙන්නේ 1000යි. එහෙමයි ස්වාමී. ඒතකොට බුද්ධ වචනේ. ඒතකොට තව පරිනිබ්බාන සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකේ මනාව ප්‍රතිපත්තිය දෙනවා නම් සුබද්ද කෙනෙක් මේ ලෝකේ රහතන් වහන්සේලාගෙන් හිස් වෙන්නේ නැහැ කියලා. ඉතින් ওই වචන දෙක තමයි රජුරෝ ඇහුවේ මේ 500 කතාව මොකද්ද මේ රහතුන්ගේ හිස් වෙන්නේ නැති කතාව මොකද්ද කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ තමයි ශාසන සීමාව තමයි අවුරුදු 500 කියලා වදාලේ. ප්‍රතිපත්ති ඉස්මතු කරන්න තමයි වදාලේ මේ මේ රහතුන්ගේ හිස් වෙන්නේ මනාව ප්‍රතිපදාවේ දෙනවා නම් කියලා. එහෙමයි. ඒකට ඒ රහතන් වහන්සේට වැඩි එතන තැන ලැබෙන්නේ ප්‍රතිපදාවට. එහෙමයි. ඒකට උපමා මගින් විස්තර කළා දැන් කෙනෙක් කියනවා මේ නිතර නිතර වහිනවා නම් මේ පොකුණ වතුරම පොකුණේ වතුර පිරීලා තියෙනවා කියලා. හරිනේ කතාව. එතකොට වහින එකට මුල් තැන දීලා. එතකොට නමුත් මේ පොකුණ තව අවුරුදු 500කින් හිඳිලා යනවා කියන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ හිඳින කාලේ. අතන තියෙන වැස්ස වහින එක ගැන. ඒකට ඒ වගේ ඊළඟට තියෙන හොඳට තියෙන මේ කන්නාඩිය නිතර පිහිපිය පිරිසිදු කරලා තියෙනවා නම් දිලිසි දිලිසි තියෙනවා. නමුත් ඒක සුද්ධ කරන්නේ නැති වුණාට පස්සේ දූවිලි බැඳිලා බැඳිලා බැඳිලා අඳුර වෙලා යනවා. ප්‍රතිපත්තිය යෙදෙන්නේ නැති වුණා. ප්‍රතිපත්තිය යෙදෙන්නේ නැතිකොට එහෙම වෙන්නේ. ඊට පස්සේ මේකේ මහත්ය විශේෂ කාරණාව තමයි ඒ රහතන් වහන්සේ රජුරු වහනවනේ ශාසන අන්තර්ධානය වෙනවා කියලා කතාවක් ඔබ වහන්සේ කිව්වා. මොකක්ද ඒ කියලා? කියනවා මහරජාණනි ශාසනයේ මෙහි අන්තර්ධානය තුනකි. එහෙමයි. ඒ කවර තුනක් දෙයත් අධිගමාන්තර දහනේ ප්‍රතිපත්තියන්තර දහනේ සහ ලිංගාන්තර දහනේ. අධිගමාන්තර දහනේ තමයි අවුරුදු 500න් උනේ. එතකොට අර නිතර නිතර අර මේ ගිම්හානේ වසන්ත කාලේ මල් පිපෙනවා වගේ තැන් තැන්වල මාර්ග පරිලාභින් රහතන් වහන්සේලා බිහි වෙන යුගයේ අවසන් වුණා. මේ ලෝකේ ගොඩාක් කලබගැනි ඔය අවුරුදු 500න් පස්සේ තමයි ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ප්‍රතිපත්තියන්තර දහණය සිද්ධ වෙනවා. ප්‍රතිපත්ති කියන්නේ සිල් ගුණ දන් වඩනවා, බණ භාවනා කරනවා ප්‍රතිපත්තිය. දැන් අදටත් ප්‍රතිපත්තියේ දෙන භික්ෂුන් ඉන්නවානේ. කොච්චර අවංකව ධර්මයේ හිතෙන භික්ෂුන් වහන්සේලා ඉන්නවද? ඇත්තටම මහත්ය හරි අద్భుතයි. මේ සමහර භික්ෂුන් වහන්සේලා වීර්ය කරන හැටි, නාන්සේලාගේ සසරෙන් මිදෙන්න තියෙන උවමනාව ඉතින් මෙතන විස්තර කරන සමහර අය ඒ කියන්නේ ඒ ගොඩාක් ප්‍රතිපත්ති මනාව යෙදුනත් අර බලාපොරොත්තු වෙන මාර්ගඵල අධිගමයට යන්න බෑ කියනවා ඒ අධිගම අන්තර්ධානය වුණාට පස්සේ යමක් නැති වුණාට පස්සේ උපද්දවන එක ලේසි නෑ නමුත් ස්වාමිනී සංසාර වශයෙන් මේ ඒ මහත් වූ පුණ්‍යඵල ඒ ප්‍රතිපත්ති යෙදෙන කෙනාමනේ ඒ ප්‍රතිපත්ති මුල් කරගෙන ඊළඟ ලැබෙන අවස්ථාවේදී ධර්ම අවබෝධය කරන්නේ ඒ වගේ ප්‍රතිපත්තිය දෙන භික්ෂුන් පිණිසනේ ආයේ බුදු කෙනෙක් පහළ වෙන්නේ. එහෙම නැත්නම් ආයේ ධර්ම අවබෝධයට අවස්ථාවක් තියෙන්නේ. නැත්නම් කවුරුන් උදෙසාද? ස්වාමීන් ගොඩක් වෙලාවට අපි ප්‍රතිපත්ති අමතක කරලා මෛත්‍රී භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජුන්ගේ ශාසනය ඒක ඒ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පැතීම සාමාන්‍යයෙන් මහත්තයා ඒක වර්ණනා නොකල කියන වර්ණනා කිරීමට නොහැකි තත්වයකට එන්නේ ඒ පැතීම සිද්ධ වෙන්නේ ප්‍රතිපත්තියකින් තොරව. එහෙමයි ස්වාමීනි. මේ බුද්ධ ශාසනයට පයින් ගහලා. එහෙම එකක් එතන තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මේ මේ සාමාන්‍ය මිනිස්සු මෛත්‍රී බුද්ධ ශාසනයේ ප්‍රාර්ථනා කිරීම ඉෂ්ට සිද්ධ වෙයිද කියන සැකේ උපදින්නේ මිනිස්සු මේ බුද්ධ ශාසනයේ ශ්‍රද්ධාව නැහැ. මේ බුද්ධ ශාසනයේ ප්‍රතිපත්තිය නැහැ. මේ බුද්ධ ශාසනයේ ප්‍රතිපත්තියේදීලා ඉන්ද්‍රියම් මෝරා ගියයි පිණිසයි ඊළඟ අවස්ථාව එන්නේ. ඊළඟට ලිංගාන්තරදානයි. ලිංගාන්තරදාන කියන්නේ ප්‍රතිපත්තියක් නෑ. සිවුරක් තියාගෙන එයා දකින්නට සංඝ කියන සංඥා වෙනවා අනිත් අයට. හාඳුනනමක් කියලා. එතකොට කිසිම දැන් ඉන්දියාව ගත්ත ඒක දැන් හිමීට හිමීට ඒ தත්ත්වෙට දැන්පත් වෙගෙන යනවා. ඉන්දියාව ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් මධ්‍ය ප්‍රදේශවල ඊළඟ බිහාරවල ගොඩාක් සංඝයා 180ක් විතර වගේ මනා ප්‍රතිපත්තියක් තියෙන අය නෙමෙයි නිකන් ගෙදවල් වල ඉන්න අයම අර මිනිස්සු ආධාර උපකාර කරන නිසා සිවුරක් දාගෙන ඉන්නවා. ප්‍රතිපත්තිය දෙන භික්ෂුණුත් ඉන්නවා. එතකොට ඒ වගේ සමස්තයක් වශයෙන් හැදෙනවා සංගයා සිවුරට විතරක්. කිසිම සිල්පදයකටවත් නැහැ. ආනේ ලිංග ආනේ පිරිසත් නැති වෙලා යනවා. ස්වාමීනි කාසාව කණ්ඩක කාසාව කණ්ඩක කියන්නේ ඒකට. එහෙමයි. ආනේ පිරිසත් නැති වෙනවා. ආනේ පිරිස ශ්‍රමණ ලකුණ අතුරු දහන් වූ කල්ලි ශාසන પરම්පරාව සිඳියයි. මෙසේ මහරජාණන් මේ තුනක් වූ අන්තර්දාන වෙති. ඒදොර ප්‍රතිපත්තිය නැතුව අර සිවුරක් දාගෙන ඉන්න කෙනා හිටියත් ඒකෙමුත් අදහස් වෙනවා ශාසනයක් තියෙනවා කියලා. එහෙමයි ස්වාමීනි. අපේ මිනිසුන්ට කොච්චර සතුට වෙන්න පුළුවන් දැන් සිල් ගුණ දැන් රකින්න සංගය වැඩි ඉන්නේ ගැනනේ. ශාසනය ගැන කොච්චර පහන් සිත් ඇති කරගන්න පුළුවන්ද? ඉතින් ඔය වාගේ බුද්ධ ශාසනය අතුරුදහන් වීමේ තුනක් ගැන මීට කලින් අපි වැඩසටහනේ කතා කළා. අද අපි මිලිඳු රජුව අහන්න තවත් කාරණාවක් අහන්නේ. සමහරවිට ඔබේ හිතේ තියෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේක. මන්ට මොන ගැහුණා මහත්තයා සමහර පින්වතුන් ඒ පින්වතුන් අහන ප්‍රශ්න මේ මිලිඳ ප්‍රශ්න ඒ විදිහටම තියෙනවා. එහෙමයි ස්වාමී. ඒතකොට රජුරෝ හිතුවනේ අනාගතේ මෙයාලා මේ වචන අල්ලාගෙන මෙහෙම අහන්න පුළුවන් කියලා. ඉතින් මිලින්ද රජතුමා ගැන පුදුම හිතෙනවා අනාගතේ ඇහෙන ප්‍රශ්න අහපු එක. ඒ විදිහටම සමහර ප්‍රශ්න අහනවා. දැන් මෙතනත් තියෙන ප්‍රශ්නේ සාමාන්‍ය බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. එහෙමයි. ස්වාමිනී නාගසේනයන් වහන්සේ තථාගතයන් වහන්සේ සියලු අකුසල් දවා ਸਰවඥ බවට පැමිණිසේක්ද නැතහොත් අකුසලයන් ඉතිරිව තිබියදී ਸਰවඥ බවට පත් වූද? අකුසල් නසාගෙන අරහත් සම්බුදු වුණාද නැත්නම් ඉතුරු වෙලා තියෙනවද කියලා. මහරජාණන් භාග්‍යතුන් වහන්සේ සියලු අකුසල් දරාගෙන තමයි ਸਰවඥ භාවයට පත් වුනේ. දැන් භාග්‍යතුන් වහන්සේට ඉතුරු අකුසල් නැත්තේ. ඒතකොට මහත්තයා දැන් අහලා නැද්ද අහලා නැද්ද කියන්නේ අහලා තියෙනවා අපි. සිහි කරලා නැද්ද ඉතිපිසෝ භගවා අරහං. එහෙමයි ස්වාමීනි. සම්මා සම්බුද්ධෝ. ඉතිපිසෝ භගවා කියන්නේ මේ මේ කාරණයෙන් භාග්‍යවතුන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධ. දැන් ඉස්සෙල්ලා අරහං ගුණය ආව පස්සේ සම්මා සම්බුද්ධ ගුණය. එහෙමයි ස්වාමීනි. අරහං කියන්නේ කෙලෙස් නැසුවා. සම්මා සම්බුදු වුණා කියන්නේ ගුරු උපදේශ රහිතව සියල්ල අවබෝධ කළා. මහත්ය කෙලෙස් නසාගෙන තමයි අවබෝධය ඇති වුනේ. එහෙමයි ස්වාමීනි. අරහං සම්මා සම්බුද්ධ තේරුණානේ එහෙසම්. අරහං සම්මා සම්බුද්ධෝ කියනවා ස්වාමීනි කිම තථාගතයන් වහන්සේ කයෙහි දුක් වේදනා නූපන් විරෝධ දැන් අහනවා බුදුරජාණන් වහන්සේට මේ දුක් වේදනා ඇවිල්ලා නැද්ද? එහෙමයි. කියනවා රජගහ නුවරදී බුදුරජාණන් වහන්සේගේ සිරිපත් වලට ගල් පතරක් වැදුනා. ඇයි ගිජ්ජකූටේ සක්මන් කර කර ඉන්න දේවදත්ත ගලක් පෙරළුවානේ. ඒ ගල පිළිගන්න තව ගලක් පොළොවේ මතුවෙලා ඒ ගල් දෙක එකට ගැටෙනකොට ඒන් ගල් පතරක් විසිරිලා බුදුරජාණන් වහන්සේගේ පතුලේ වැදුණා. එහෙමයි සාමි. දැන් සාමාන්‍ය මේ ධර්මය අහන කෙනාට ප්‍රශ්නයක් එන්න පුළුවන් ඇයි එහෙම වුනේ? සමහරවල් මීට කලින් කවුරු හරි ඒවා විස්තර කරලා තියන්න පුළුවන් ගල්පතර වැදුනේ මේකටයි කියලා. එහෙයි අපි බලමු මේ රහතන් වහන්සේ ත්‍රිපිටකේ දරාගත්ත මේ පටිසම්භිදාලාභී නිකලස් මහරහතන් වහන්සේ කුමක්ද ගැන කියන්නේ කියලා. අවසරයි ස්වාමී. එමෙන්න ලෝහිත පක්ඛන්දිකා රෝගී හැදුණා බුදුරජාණන් වහන්සේට. ඒ වගේම කයෙහි තොන්දොස් කිපිලා ජීවක වෛද්‍යවරයා ලවා විරේකයක් කරවගෙන තියෙනවා බුදුරජාණන්. වාතාබාධයක් හැදිලා උපසේන කියන ස්වාමීන් වහන්සේට ලවා මේ උපස්ථායකයෙක්ගෙන් උණුපැන් සොයලා තියෙනවා බුදුරජාණන්. එහෙමයි. ඉතින් කියනවා ස්වාමීනි සියලුම අකුසල් නැති කරගෙන සම්බුදු වුණා නම් බුදුරජාණන් වහන්සේට ඇයි පතුරක් වැදුනේ? එහෙමයි. ඊළඟට ඇයි ওই ලෙඩ හැදුනේ? ඇයි ওই වාතාබාධ හැදුනේ? ඔක්කොම නැති කරගෙන නිකිලස් වුණා නම්. එහෙමයි. කියනවා ස්වාමීනි ඔබ වහන්සේලා ওই කියන මේ වචනේ බොරුවක්. ස්වා භාග්‍යතුන් වහන්සේ කර්ම විපාක විඳලා තියෙනවා. මොකද කර්මයෙන් තොරව විඳීමක් නැහැ. ඒ සියලු විඳින් කර්මයේ මූලික කරගෙන තියෙනවා. කර්මයෙන් විඳිනවා. දැන් ඉතින් ඔබ වහන්සේ ඔක විස්තර කරලා දෙන්න කිව්වා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ සියලු කර්ම ගෙවාගෙන සම්බුදු වුණා අකුසල් ගෙවාගෙන කියලා බණකුත් කියනවා. දැන් මේ වේදනාවින්දක් කියනවා. දැන් මේක විසඳලා දෙන්න කිව්වා. මහරජාණෙනි විඳිය යුතු සියල්ල කර්මය මුල් කරගෙන වෙන්නේ නැහැ. සාමාන්‍ය සත්වයකට වේදනාව උපදිනවා නම් දුක් වේදනා දුක්ඛං කටළු කාරණා අටක් මුල් කරගෙන වෙන්නේ. එහෙමයි. එකක් තමයි වාත සමුත්තාන ආදා ආබාධා. ඇතැන් විඳින් හට ගන්නවා වාත කිපිලා. ඊළඟට තියෙනවා මේ පිත්ත සමුත්තාන ආබාධා. පිත කිපිලා. ඊළඟට ලෙඩ හට ගන්නවා සෙම්ම සමුත්තාන ආබාධා. සෙම කිපිලා. ඒ වගේම සමහර වේදනා හට ගන්නවා වාපිත්සෙම් තුනම කිපිලා සාන්තිපාතිකා ආබාධා. ඊළඟට සමහර වේදනා හට ගන්නවා ඊතු ඊතු පරිණාමජ ආබාධා. ඍතු විපර්යාස නිසා. ඊට පස්සේ සමහර ආබාධ හට ගන්නවා ඕපක්‍රමික ආබාධ උපක්‍රමී ඒ වගේම සමහර කර්ම මේ වේදනා හට ගන්නවා කම්ම විපාකජ ආබාධ එතකොට දැන් ඔබට යම්කිසි වේදනාවක් තියෙනවා නම් යම් කිසි දෙයකින් ඔබ විඳවනවා නම් දැන් ওই විඳවන එක මේ කරුණ වටට අයිති. එහෙමයි ස්වාමී. මේ කරුණ වටෙන් තමයි උපදින්නේ සියල්ල කර්මයෙන් නෙවෙයි. අවසාන අවස්ථාව නේද ස්වාමී? අවසාන අවස්ථාව තමයි කර්මයෙන් සිද්ධ වෙන්නේ. එහෙමයි. ඒ කියන්නේ කරුණ වටෙන් එකක්. මහරජාණනි මේ කරුණ වටෙන් බොහෝ සත්වයෝ වේදනාව විඳිනවා. මෙහිලා සත්වයේ විඳවන්නේ කර්මයෙන් යයි කියලා කවුරු හරි කිව්වොත් එහෙම අනික් කරුණු හත අයින් කරන්න වෙනවා. එතකොට එයාලගේ වචන බොරුවක් කියනවා ස්වාමීන් නාගසේනියන් වහන්සේ යමක් වාතයෙන් හෝ පිටින් හෝ සෙමින් හෝ වාපිත් සෙම් වලින් හෝ ඍතු විපර්යාසයෙන් හෝ විසම පරිහ කය වැරදි විදිහට පරිහරණය කළ විසම පරිහරණය එයින් හෝ උපක්‍රමයෙන් හෝ කර්මයෙන් හෝ මේ විපාක විඳිනවා නම් ඒ ඒවා හැදෙන්නේ වාපිත් සෙම් කිපෙන විදිහට ඇඟක් හැදෙන්නේ කර්මයෙන්. එහෙමයි ස්වාමී. එතකොට ඒවා අනුව බලනකොට කර්ම විපාක කර්මයෙන් තමයි මේ ඔක්කොම වෙන්නේ. මේ සියල්ලම නැවත කර්මයටම ආය කර්මයටම තමයි රජ්ජුරෝ ගන්න. එහෙමයි ස්වාමී. මෙතකොට අපේ නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරනවා මහරජාණෙනි මේ සියල්ල කර්මයෙන් හටගන්නා රෝගාබාධ නම් ඒවායේ කොටස් වශයෙන් ලකුණු පහළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ කර්මයෙන් හටගත් ඒවා නම් එකම විදියට තියෙන්න ඕන වේදනාවල් ටික. දැන් මහත්තයා සෙම කිපිල හැදෙන ලෙඩවල විශේෂ වෙනස්නේ. වෙනස් අවස්ථා තියෙනවා සාම. අවස්ථා කියන්නේ වෙනස්නේ පිට කිපුණාට වැඩිය. එහෙමයි. වාතය කිපුණාට වැඩිය රෝගයේ ස්වභාවය වෙනස්නේ, විඳවන ස්වභාවය වෙනස්නේ. එහෙමයි සාම. උපක්‍රමෙන් කාය වැරදි විදිහට පරිහරණය කිරීමෙන් හටගන්න රෝග. දැන් සාමාන්‍යයෙන් මහත්තයා අපි කියමුකෝ උණක් හැදිලා. උණක් හැදිලා කයේ තියෙන ස්වභාවය වාහනයකට හැප්පුණාට පස්සේ කයේ තියෙන ස්වභාවය දෙවිදියන්නේ. ඊළඟට වාතය කිපිලා අපි කියමු බඩේ වාතය කිපිලා බඩේ වාත අමාරුවක් හැදෙනවා. ඒකයි උණයි කියන්නේ දෙකක් නේ. සෙම හැදෙන්නකොට ශරීරයේ ස්වභාවය වෙනස් නේ. අනිතක පරිසරය අනුව ඒ රෝගේ හැදෙන ස්වභාවය වෙනස් නේ. ඒකට කර්ම විපාකයෙන් හට ගන්නවා නම් ඔය ඔක්කොම එක විදිහකට හැදෙන්න ඕන කියලා. දැන් අපේ නරහතන් වහන්සේ විස්තර කරනවා ඒක. කියනවා එහිලා යම් ඒ කර්ම විපාක හැර නව කරුණ තව නව කරුණක් ඇද්ද ඒවා අතීතයටත් අයත් නැත අනාගතයටත් අයත් නැත වර්තමාන භවයේ උපදී එයින් සියලු විඳින් කර්මෙන් හටගන්නේ යයි නොකිය යුත්තේය මේ කරුණ වලින් තොරව මොනෝhari වේදනාවක් ගැන කවුරු හරි කතා කරනවා නම් ඒක අනාගතේ වේදනාවක් ගැන වෙන්න පුළුවන් වර්තමානයේ නම් රෝග හටගෙන තියෙන ඔය අර්ථින් කිව්වා ඉතින් ඊට පස්සේ කියනවා මහරජාණනි පිත කිපෙන විට දැනගන්න පුළුවන්. පිත කිපෙන්නේ තුන් ආකාරයෙන් සීතලෙනුත් පිත කිපෙනවා. උෂ්ණෙනුත් කිපෙනවා. විෂම භෝජනෙනුත් පිත කිපෙනවා. ඊට පස්සේ තියෙනවා සෙම කිපෙනවා තුන් ආකාරයකින් සීතලෙන් උෂ්ණෙන් ආහාර පානෙන්. ඊට පස්සේ වාතය කිපෙනවා යම් පිටක්සීමක් ඇද්ද ඒ කිපෙන දෙයින් කිපි මිශ්‍ර වී එක එක විදිහින් හට ගන්නවා. ඊට පස්සේ තියෙනවා මහරජාණන් ඍතු විපර්යාසයන් හට ගන්නා විදිහින් ඍතු විපර්යාසය වෙනස් දැන් කපාරම් පායලා තිබිලා වැස්ස ගමන් ලෙඩ හට ගන්න. ඒවා අනේ අපේ කර්මය කියලා හරියන්නේ නැහැ. ඒක ඍතු වෙනස් වීම නිසා. ඊළඟට සීතල වැඩි කාලයකට සෙම හට ගන්න. එහෙමයි ස්වාමී. ඊළඟට රස්නේ වැඩි කාලයට ඇඟ දෙවිල් හටගන්නේ. ඒවා ඍතු විපර්යාස. ඒවා කර්මාන් රූපව නෙමෙයි මහත්තයා. ස්වාමිනේ බොහෝ කොට අපි හිතන්න පුරුදු වෙලා තියෙන යම් අරබුදයක් පීඩාවක් යනකොටම කර්ම පළවෙනි විසඳුම විදියටම දානවා කර්ම විපාක. පළවෙනි විසඳුම විදියට කර්ම විපාක දැම්මොත් එතනින් ඒක විසඳ ගන්න තියෙන අවශේෂ පියවර ටිකට එයා යන්නේ. උත්සාහයන් වීරයන් පිළිබඳව. එයාට උත්සාහය විහිරිය සුව උත්සාහයෙන් නැගී හිටින්න පුළුවන් බව හේතුඵල ධහමට එයාගේ හිත නැමෙන්නේ නැතුව යනවා එකපාරම කර්මයට දාපු ගමන්. ඊට පස්සේ දේශනා කරනවා එහිලා නුවණැතෝ කසියල්ල කර්ම විපාකයෙන් හටගත්තේ අතිදාවණය කරති බුද්ධ ඥානයකින් විග්‍රහ කිරීමක් විනා කර්ම විපාකයේ විවරණය කරන්නට වෙන කෙනෙකුට නොහැක්කේය හරියටම කර්ම විපාක ගැන කිව්වොත් එහෙම ඒක බුදු කෙනෙක් විවරණය කළොත් මිසක් වෙන කෙනෙකුට නම් මේක ඒකාන්තයෙන් මෙහෙම වෙන්නේ කියලා කියන්න බෑ. දැන් සාමාන්‍යයෙන් අපි උනත් ධර්ම දේශනා කරනකොට යම් යම් කරුණු සමාන කරුණු ගලපලා මෙහෙම වුණොත් මෙහෙම වේවි. මොන්ට කොහේ යයිද මුන් මෙහෙම ගියොත් නිරේමයි යන්නේ කියලා අපි කරුණු ගලපලා කියනවා. නමුත් ඒකාන්තයෙන් ඒක සිද්ධ වෙන්නේ කොහොමද කියලා දන්නේ බුදුරජාණන් වහන්සේ විතරයි. බුදුරජාණන් වහන්සේ විතරමයි ඒක දන්නේ. ඉතින් කියනවා මහරජාණෙනි භාග්‍යතුන් වහන්සේගේ පාදේ ගල් පතුරක්කින් තුවාල වුණා කියන කතාව තියෙනවනේ. ඒ ඒක වාසයෙන් කිපීමකුත් නෙවෙයි, පිට කිපිලත් නෙවෙයි, සෙම කිපිලත් නෙවෙයි, තුන්දොස් කිපිලත් නෙවෙයි, ඍතු වෙනස් වෙලා නෙවෙයි, විෂම පැවැත්මකුත් නෙවෙයි, කර්ම විපාකෙමුත් නෙවෙයි. පාදේ මේ ගල් පතුරක් ඇදුනේ උපක්‍රමයෙන්. එහෙමයි. කාගේ උපක්‍රමයෙන්ද? දේවදත්තයන්ගේ උපක්‍රමයෙන්. දේවදත්තයන්ගේ උපක්‍රමයෙන්නේ. මහත්ය කවුරු හරි ඔයාට ඉන්ජෙක්ෂන් කටක් ගහනවා. ගහලා ඔයාට වේදනාවක් එනවා. ඔයා කියනවා කර්ම විපාකයක්. එහෙම නෙවෙයි අර කට්ට ගහපු නිසා ඒක උනේ. බෝතල් කට්ටකට කකුල කැපෙනවා. වේදනාව. අනේ කර්මයක් කියනවා. එහෙම නෑ ඒක අර බෝතල් කට්ටට කැපීම නිසා උනේ. ඒක සාමාන්‍ය ලෝකයේ තියෙන සාමාන්‍ය දැනුමවත් මිනිසෙකුට ඕන කියනවා. එකපාරම කර්මයට දාන එක. මේ බුද්ධ ශාසනයේ තියෙන හරියට තේරුම් ගන්න බැරි වීම නිසා බොහෝ දෙනා 90ක් කිව්වට කමන්නේ නැහැ මහත්තයා. හැම එකම කර්ම විපාකෙට දානවා. හැබැයි ඒක බුද්ධ ශාසනය නෙවෙයි. බුද්ධ ශාසනයේ නොයිකුත් හේතු පෙන්වලා දීලා තියෙනවා. මේවා දැන් ඉදිරියට තව එක කතා වෙනවා. ස්වාමීන් අවසරයි. ඔව් ඒ නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරන විදිහ. එහෙමයි ස්වාමීන්. ඊට පස්සේ නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරනවා මහරජාණෙනි දේවදත්තයා බොහෝ ಜಾති ලක්ෂ ගණනක් තථාගතයන් වහන්සේ කිරී වෛර බැඳගෙන ආවේ. එහෙමයි. ඔව් ඒ බද්ධ වෛරයෙන් මහත් වූ ගල් ගලක් ගෙනල්ලා මේ මුදුනේ ඉඳලා මේ පෙරළුවා. ඒ ගල් දෙක එකට පැන නැගිලා අර ගල් දෙක ගැටිලා භාග්‍යතුන් වහන්සේගේ පතුලේ වැදුනා කියලා කියනවා. ඉතින් ඒකත් එක්ක තමයි කියන උනේ මේ ක්‍රියාව උපන්නේ කර්ම විපාකයකින් නොවේ කියනවා ක්‍රියාවකින් කියනවා. ඉතින් කියනවා කර්ම විපාකයකින් උපන්නා නම් ඒක වෙන දෙයක් බවට පරිවර්තනය වෙන්න ඕන. එතනින් එහාට ඔව් එතනින් එහාට වෙන දෙයක් වෙන්න ඕන කියන්නේ. දැන් මේක ගල්පත් වලින් වුණා ඒක එතනින් ඉවරයි. ඊට පස්සේ තව බලමු මොකද විස්තර කරන්න කියලා. මහරජාණෙනි කුඹුරක් નિසරු නිසා හෝ નિසරු බීජයක් නිසා හෝ යහපත්සේ බීජ හට ගන්නේ නැහැ. එහිම මහරජාණෙනි භාග්‍යතුන් වහන්සේගේ කර්ම විපාකයෙන් ක්‍රියාවකින් මේ වේදනා උපන්නේ නම් මත්ෙහි අනෙක් වේදනා නැත්තේය. කර්ම මේ කර්ම විපාකයකින් වුණා නම් මතේ වෙනත් වේදනාවක් නැති වෙන්න ඕන කියනවා. ඒක ආයශරයක් අපි තේරුම් ගමු. ඉස්සල්ලා දේශනා කරනවා මහරජාන්නේ මේක කර්ම විපාකයකින් ක්‍රියාවකින් මේ වේදනාව උප ඉපදුනා නම් මේ වෙනත් වේදනා නැහැ කියන. ඊට පස්සේ මහරජාණෙනි ඒක මේ තේරුම් ගන්න නැත්නම් අපි ඉස්සෙල්ලා කියපු ප්‍රකාශිත එක වෙන අර්ථයක් යන්න පුළුවන්. පුඹුරක් નિසරු නිසා, નિසරු බීජයක් නිසා ඒ වගේ මහරජාණෙනි භාග්‍යතුන් වහන්සේගේ කර්ම විපාකයකින් හෝ ක්‍රියාවකින් මේ වේදනාව උපන්නේ නම් මත්තේ අනෙක් වේදනාවක් නැත්තේය. ඒ කියන්නේ කර්ම විපාකයෙන් හටගත් වේදනාවල ස්වභාවය තමයි ඒක පරිණාමණය විවි යනවා. විඳවා විඳවා යනවා. එහෙමයි ස්වාමීනි. දැන් ඒකට කිව් උදාහරණයක් එක එක තේරුම් ගන්න තියෙනවා. කුඹුර નિසරුයි. බීජත් નિසරුයි. දැම්මට පළහට ගන්න. එහෙමයි ස්වාමීනි. දැන් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට කර්ම විපාකත් නැහැ. ක්‍රියාවේ දෝෂත් නැහැ. දැන් කර්ම විපාකත් තියෙන ක්‍රියාවත් දෝෂ තියෙන අයට මේ සරුසාර කුඹරකට සරුසාර බීජයක් දැම්මවා. දාම්පු ගමන් වැඩෙනවා. එහෙසානේ. කර්ම විපාක දෙනකොට විඳවා විඳවා යනවා. එහෙමයි. දැන් අනේ මේ මාතර පැත්තේ දුවෙක් අපිට කතා කළා. මේ කෙල්ලිතින් ගොඩාක් බලාපොරොත්තු තියාගෙන කසාද බැඳලා. එහෙමයි සාමි. ඉතින් ඊට පස්සේ මොකද උනේ දැන් ටික කාලයක් යනකොට දැන් විවාහ ජීවිතය අලුතම වගේ මහත්යක් කොහේ හරි ඉඳලා ඇක්සිඩන්ට් වුණා. එහෙමයි. ඉතින් ගෙදර අය කොහොම කඩා පැනලා අර කෙල්ල කන්න ගත්තා. තෝ නිසයි මේ කොල්ලා මැරුණේ කියලා. ඉතින් මේ කෙල්ලට අර මිනිස්යා මැරිච්ච දුකයි අර අරායේගේ දුකයි කොහොම දරාගෙන දැන් මේවත් විඳවාගෙන ඉන්නකොට ඔන්න අවසානයේ මොකද උනේ හත් දවසේ දාන ඉවරුණාට පස්සේ තව දවස් කීපයක් යනකොට මේ කෙල්ල ගෙදරට යනකොට ඒ අර පවුලේ කොහොම ටික එකතු වෙලා මේ ලියුම් ටිකක් හදලා. ඒ කියන්නේ මම හිතේ ළමයා ආමයකට සම්බන්ධ ළමයි එයාගේ ඒ ලැබෙන ආධාර ඊළඟට වත් පොසක්කම් කොම ටික ලියවලා කන කරත් අරගෙන රෙදි පොට්ටනිය දාලා දැම්ම පාරට. එතකොට අර දැන් බලන්න කර්ම විපාක නැමැති බීජය පැලවිවි යන හැටි. ඊට පස්සේ කෙල්ල ගෙදර ඇවිල්ලා දැන් සිය දිවි හානි කරගන්න නැත්නම් ඉසෑරණේ අපි යන්න කල්පනා කර කර ඉන්නවා. ඉතින් ඒ පීඩාවට ෆෝන් එක ඔබ ඔබා ඉන්නකොට තමයි එකපාරම මාමේ උනායි බණක් ගිහිල්ලා. ඊට පස්සේ එදා ඉඳලා ධර්මය අහන්න ගත්තා. අර මැරිච්ච දරුවට පණ ආවා. කියන්නේ මේ කෙල්ලට. දැන් ධර්මයේ සිහි කරලා ධර්මය අහලා ඉතින් හිත හදාගෙන ඉන්නවා. එහෙමයි. ඉතින් තව කර්ම විපාක කරන ඊට පස්සේ සමාජයෙන් නිඳා එනේවා. විඳවනවා. ඉතින් මොනව කරන්නද? අන්න ඒවට නම් යම් කර්ම විපාකයක් කියලා කිව්වට කමක් නැහැ. එහෙමයි ස්වාමීනි. විවාහ ජීවිතේ මුල් කාලෙම ස්වාමියා හිමි වෙලා එහෙම මේ සමාජෙන් නින්දා ලැබලා ওই වාගේ ඉන්න එක කර්ම විපාකයක් කිව්වට කමන්නේ. ඉතින් මේකේම නෙමෙයි කියනවා. එහෙම අර ඈඳි ඈඳි යන්නේ ඈඳි ඈඳි යන එකක් නෙමෙයි කියනවා. ඊට පස්සේ මේ ස්ථිරසාර ප්‍රකාශයක් කරනවා මහරජාණන් කුසෙහි නපුරු බවින් හෝ ආහාරයේ නපුරු බවින් හෝ වැළඳු දේ විසම බවට යන්නේය. එහිම මහරජාණන් භාග්‍යතුන් වහන්සේගේ කර්ම විපාකයකින් ක්‍රියාවකින් මේ වේදනාව උපන්නේ නම් මත්තේ අනෙක් වේදනාවක් නැත්තේය. කර්ම කර්ම විපාකයකින් මේ වේදනාව උපන්නේ නම් මත්තේ අනෙක් වේදනාවක් නැත්තේය. වැලිඳු මහරජාණන් භාග්‍යතුන් වහන්සේ හට පෙර කර්මයෙන් හටගත් වේදනා නැත්තේය. විෂම පැවැත්මෙන් හටගත් වේදනා නැත්තේය. ඉතුරු කරුණෙන් භාග්‍යතුන් වහන්සේට වේදනාව උපදී. ඒ වේදනාවනොත් භාග්‍යතුන් වහන්සේගේ ජීවිතේ තොර කරන්න හැකියාවක් නැත්තේය. මේකෙන් ගන්න තියෙන්නේ මේකයි. අපිට දැන් තේරෙන විදිහට මේ ඒ තමයි භාග්‍යතුන් වහන්සේට කර්ම විපාකයෙන් හටගන්නවා කියලා වේදනාවක් නැහැ. දැන් මේ රහතන් වහන්සේ නමක් කරන ස්ථිරසාර ප්‍රකාශයක් තියෙනවනේ ධර්මානුකූලව. එහෙමයි ඊළඟට විසම පරිහාරජා තමන්ගේ කය වැරදි විදිහට පරිහරණය කරලා ලෙඩ දුක් උපදිනවා නම් ඒක උපදින්නේ දැන් අපි කියමු කය වැරදි විදිහට පරිහරණය කරලා උපදින එක තමයි අපි කියමුකෝ ව්‍යායාම් කරන්න ගිහිල්ලා කොඳු කඩා ගන්නවා. ඒ වගේම ශාරීරික වැරදි දැන් එක පැත්තටම ඔළුව එක විදිහකට තියන් ඉඳාගලා නිදුලුක්ව හැදෙනවා. නිදුලුක්ව කියන්නේ කර්ම විපාකයක් නෙවෙයි. එහෙමයි විෂම පරිහාව. විෂම පරිහාවදා. කය වැරදි විදියට පවත්තලා. දැන් තේරෙනවනේ? එතකොට මේ කය වැරදි විදියට පවත්ීමේ රෝගත් කර්ම විපාක රෝගත් බුදු කෙනෙකුට නැහැ. එහෙමයි ස්වාමී. නමුත් වාතාබාධ, සෙම්මාබාධ, පිත්තාබාධ, තුන්දොස් කිපින්, ඍතු විපර්යාස ඊළඟට අන්නේ ඒවා ඊළඟට උපක්‍රම ඒ වගේන් එන ආබාධ බුදුරජාණන් වහන්සේ කරා එනවා. නමුත් ඒ කිසිම ආබාධයකින් බුදුරජාණන් වහන්සේගේ ජීවිත හානියක් වෙන්නේ නැහැ. පැහැදිලි නේද? අවශ්‍යයි. ඉතින් ඒ වගේ මහරජාණෙනි මේ සතර මහා භූතයන්ගෙන් හටගත් කයෙහි ස්ථානින් අනිෂ්ඨ සුභ අස්ප විඳින් හට ගන්නවා. මහරජාණෙනි අහස දෙසට දැමූ ගල් කැටේ පොළොට වැටෙනවා. මහරජාණන් මේ ගල් කැටේ මහ පොළොට වැටෙන්නේ පෙර කර කර්මයක් තියෙනද කියලා. නෑ ස්වාමීනි යම් හේතුවකින් මහ පෘථුවිය කුසල කුසල විපාක විඳී නම් ඒබඳු හේතුවක් මහ පෘථුවියට නෑ. ස්වාමීනි වර්තමානයේ කර්මයක් නැති හේතුවෙන් ඒ ගල් කැටේ මහ පෘථුවියට වැටේ. වර්තමාන කර්මයක් නැති කියන්නේ වර්තමානයේ ගල පිහිටන්න තැනක් නැති නිසා පොළොවටම වැටෙනවා. උඩ දම්පු ගලක්. ඒ උඩට දම්පු ගල පල්ලහැට වැටෙන්නේ කර්මෙට නෙවෙයි. ආන් ඒ වගේ පෘථුවිය යම්සේද තථාගතයන් වහන්සේ එසේය. පෙර කර්මයෙන් නොකරන ලද ගල් කැටේ මහා පෘථුවියට වැටෙන්නේ යම්සේද එසේම තථාගතයන් වහන්සේ පෙර නොකරන ලද කර්මයක් ඇත්තේ ගල්පතර පාදයේ වැදුනේය. එහෙමයි. මහරජාණන් මිනිස්සු මහා පෘථුවිය බිඳිනවා සාරනවා. එනමුත් මහරජාණන් මේ මිනිස්සු පෙර කරන ලද කර්මයකින් මහ පොළොව බිඳිද්ද සාරද්ද? මේ පොළොව මිනිස්සු හාරන්නේ බිඳින්නේ වෙර කරපු කර්මෙන්ද කියලා අහනවා. එහෙමයි ස්වාමීනි. නෑ ස්වාමීනි කියනවා. එහෙම මහරජාණන් තථාගතයන් වහන්සේ පෙර නොකරන ලද කර්ම ඇත්තේ ගල්පතර පාදයේ වැදුනේය. මහරජාණන් භාග්‍යතුන් වහන්සේට මේ ලෝහිත පක්ඛන්දිකා රෝගාබාධයක් උපන්නේද? ඒ ආබාධයත් පෙර කරන කරන ලද කර්මයේ නොයි කියනවා. එහෙමයි ස්වාමීනි. වාපිච්සෙන් කිපීමෙන්ම උපන්නේය. එහෙමයි. මහරජාණන් භාග්‍යතුන් වහන්සේට යම්කිසි කායික රෝගාබාධි උපන්නා වුණා ඒවා කර්ම විපාකයෙන් උපන්නා හෝ නොවේති. දැන් මිනිස්සු බුදුරජාණන් වහන්සේගේ කර්මය හොයන්න යනවා. අපි විඳවා විඳවා. එහෙමයි ස්වාමී. අපි විඳවා විඳවා බුදුරජාණන් වහන්සේගේ කර්මය හොයන්න යනවා. මේ අනික් කරුණු හයෙන් තමයි කියන බුදු කෙනෙකුට දුක් විපාකය කියන්නේ මේ දුක් විපාක කියන විපාක කියනවට වෙන්නේ ස්වාමීන් වහන්සේ ඒවා ස්වභාව සිද්ධි. ඈ ඒක අනිත් කරුණු හය. ආ අනිත් කරුණු හය. සේම කිපිලා, වාතේ කිපිලා, පිත කිපිලා, තුන්දුස් කිපිලා, විරතු වෙනස් වෙලා, ඊළඟට උපක්‍රමයෙන් ඔය වගේ කරුණු වලින් තමයි උපදින්නේ. මහරජාණනි දේවාති දේව භාග්‍යතුන් වහන්සේ උතුම් සංයුත්ත නිකායෙහිලා මෝලියක සීවකයන් හට මේ විය්‍යාකරණේ වදාරන ලද්දේ. මෙන්න විය්‍යාකරණ සූත්‍රයක්. මෝලිය සීවක සූත්‍රයේ සංයුත්ත නිකායේ. කියනවා AC මෝලී සීවක කියනවා මේ ඔක්කොම පෙර කරන කර්මයෙන් නේද අපි විඳවන්නේ කියලා. එහෙයි. දැන් රජුරු අහපු ප්‍රශ්නේ අහනවා. පෙර කරපු කර්මයෙන් නේද මේවා විඳවන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බුද්ධ වචනේ. දැන් මේ සූත්‍රයක් තමයි මේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කළේ. දැන් කොහොමද දේශනා කරන්නේ? සීවකේනි පිත කිපීමේ මෙහි ඇතන් වේදනාවන් උපදිනවා. යම්සේ පිත කිපීමෙන් වේදනා උපදිනවා කියන කරුණ පමාත් දත යුත්තේය. සීවකේනි ඒ ලෝකේ සැබෑවක් බව සම්මතය. සීවකේනි යම්සේ පිත කිපීමෙන් මෙහි ඇතන් වේදනා උපදින්නේ යන මේ කරුණක් ඇද්ද? එහිලා යම් මේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මෙබඳු දේ කියති. මෙබඳු දෘෂ්ටි ගනිති. යම් මේ පුරුෂ පුජ්‍යලෙක් සැපක් වේවා දුකක් වේවා දුක් සැප රහිත බවක් වේවා විඳී නම් ඒ සියල්ල පෙර කරන ලද කර්ම හේතුවෙන් වෙයි. කියාය. Taman දන්නා වූ යමක් ඇදේද අතිදාවනය කරති. ලෝකේ සත්‍ය වූ සම්මත යමක් ඇදේද අතිදාවනය කරති. එහින් මේ මතවාදයන් සමන බ්‍රාහ්මණයන්ගේ බොරු යයි පවසමි. මේක තේරුම් ගන්න නියමයි. ඔන්න පිත කිපිලා ලෙඩක් හට ගන්නවා. එහෙයි. දැන් අපි කියමුකෝ පිත කිපිලා දැන් ආමාශේ ආමාශේ පිත කිපිලා අපි කියමු ගෑස්ට්‍රික් වගේ ලෙඩක් හට ගන්නවා. તો පිත කිපිලා මේක හටගන්නේ කියලා Taman දන්නවනේ. එහෙයි. ඒතර සමාජයේ තියෙනවා මේ මේ මේක පිට කිපිලා තමයි මේ ලෙඩේ හටගන්නේ කියලා. එතකොට තමානුත් දන්නවා සමාජෙත් දන්නවා. එහෙම තියෙද්දිම කියනවා සැප දුක් මේ සැප දුක් රහිත විඳින් විඳින්නේ පෙර කරපු කර්මෙන් කියලා. එතකොට සාමාන්‍ය දැනීමත් ඉක්මවා යනවා කියන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ වගේ අදහස් තියෙන අයට කියන්න තියෙන්නේ බොරු කාරයෝ කියලා. බොරු කියනවනේ. දැන් මහත්තයා මෙහෙම හිතන්නකෝ ඔන්න සෙම කිපීමෙන් ලෙඩ හට ගන්නවා. ඔන්න වැස්ස වැඩි, මීදුම වැඩි, ඊට දූවිලි වැඩි. ඔන්න දැන් සෙම කිපෙනවා. සෙම කිපිලා දැන් හොටු යනවා. හොටු යනකොට තමන්ම දන්නවා දූ අද මකුළු දැල් කැඩුවා, දූවිලි කැඩුවා, ඒකයි සෙම ඇවිස්සුනේ. අද සීතල වැඩි පොඩ්ඩක් පින්නේ තෙමුණා සෙම ඇවිස්සුනේ ඒකයි. කියලා තමන් දන්නවනේ. එහෙමයි. ඒකට අම්මලා කියන්නේ තොපි දෙවිච්ච නිසා මේක උනේ කියලා. එහෙමයි. නේද? එහෙම කිපිලා ලෙඩේ හටගත්තේ. ඒකට එහෙම තියෙද්දින් කියනවා කර්මෙදලු. ඒකට තමන් දන්නා වූ යමක් ඇද්ද? ලෝකයා දන්නා වූ යම් සත්‍යයක් ඇද්ද? ඒකත් ඉක්මවා යනවා කිව්වා මේ හැම එකක්ම කර්මෙට දාන්න යන නිසාමයි. ස්වාමීනි අවසරයි එතකොට දැන් අපේ සාමාන්‍ය ජීවිතේ අපිට එන වදුරු ලෙඩ පීඩා මේ සියල්ල අර අටකරුණින් මේ කර්මය කියලාම අදාහගන්න නැතුව වෙනත් කරුණු අදාළ වෙලානේ වෙනත් කරුණු අදාළ වෙලානේ දැන් තියෙන්නේ මේක නෝන තියෙන කෙනෙකුට තේරෙන්න ඕන මේක එහෙමයි අපි තුල ඇති කරගන්න ධෛර්යය වීරිය උත්සාහය මේ තුලින් අපිට සහනයක් ලබා ගන්න පුළුවන් වෙනවා නේද ඔව් ඉතින් ඒ කරුණු කාරණා තේරුම් යන දැන් සෙම කිපීමෙන් නම් රෝගී හටගත්තේ විසඳුම දෙන්න ඕනේ සෙමටනේ වාතයේ කිපීමෙන් නම් වාතයේ කිපිලා දැන් අපි කියමු බඩ වාතයේ කිපිලා බඩ මේවා වෙලා අපි කියමු කොර වෙලා යනවා කියලා. මේ ඊට පස්සේ එහෙම නැණා වාතයේ කිපිලා තමම දන්න වාතයේ කිපිලා කියලා. ඊට පස්සේ අන් අයටත් මේ මිනිසුත් දන්නවා මේ ලෙඩේ හැටගන්නේ වාතයේ කිපිලා කියලා. ඒකට ඔක්කොම දැනගෙන කියනවා නම් මේ ඔක්කොම කර්මය කියලා. ඉතින් ඒක Taman දන්නා දේ තික්මා යෑම. ඊට පස්සේ අපි කිව්වොත් එහෙම තුන් දොස් කිපිලා ලෙඩ හැට ගන්නවා. ඒකට Taman දන්නා මේ තුන් දොස් කිපිලා. ඊට පස්සේ අනිත් අය කියනවා ඔය ලෙඩි හටගන්නේ තුන් දොස් කිපිලා. එහෙමයි. ඊට පස්සේ එහෙම තමනුත් දැනගෙන අන් අයත් දැනගෙන ඉද්දී මෙයා ඒ සාමාන්‍ය දැනීමත් ඉක්ම ගිහිල්ලා කියනවනම් කර්මයක් මේක කියලා. එයා අතිදාවනය කරපු සත්‍යයක් නෙවෙයි. එයා බොරු කියන කෙනෙක් කියනවා. ස්වාමීනි තව කාරණාවක් ඉතින් උපක්‍රමණියත් අපට අනතුරු සිදු වෙන්න පුළුවන් වෙන බව මේ අපිට ඇහුනේ ස්වාමීන් වදාළේ භාග්‍යතුන්. ඔව්නේ. එහෙව කොට ස්වාමීන් අපිට මේ ළමයි දරුවෝ පාරට මාවතට නගරයට එදිනදා යනකොට අපි දන්න තදබදේ වාහන තදබදේ ආදි වශයෙන් ඔය සංකීර්ණ තත්ත්වෙ ඉතින් ස්වාමීන් පිරිතේ ආරක්ෂාව අපිට ලබා ගන්න පුළුවන් නේද? ඒ කියන්නේ දැන් බුදු පිරිතේ ආරක්ෂාව ගැන අපි කලින් කතා කරනකොට කියවනේ කර්ම විපාක හැර එහෙමයි. කර්ම විපාක හැර අනිත් ක්‍රම හයෙන්ම ඇති වෙන ආබාධ සංසිඳවන්න පුළුවන් කිව්වා පිරිතේ අනුභවය. දැන් මහ උපක්‍රමෙන් ඇති වෙන ආබාධය දැන් මෙහෙම හිතන්නකෝ වඳ බෙහෙත් කැවිලයි දරුවෝ නැත්තේ කියලා සමනුත් දන්නවා. ඊට අන්න අයත් දන්නවා. එතකොට එයා හිතුවොත් මේ කර්මය කියලා. එහෙමයි ස්වාමී. කර්මය නෙවෙයි. එතකොට අතිදාවණය කළා. දැන් මහත්තයා දැන් වෛද්‍ය විද්‍යාවේ මම දැක්ක මේ ළඟදී මේ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඒකේ තියෙනවා සමහර මේ අය විවාහපත් වුණාට පස්සේ එහෙමයි. එයාලා දරුවෝ හදන ටිකක් ප්‍රමාද කරන්න හිතාගෙන උපත් පාලක ප්‍රතිබනෝ. එහෙමයි. දැන් හොයාගෙන තියෙනවා ඒ ප්‍රතිවලිනුත් වඳ වෙනවා. එහෙමයි. හරිද? ඊට පස්සේ තව හොයාගෙන තියෙන වෛද්‍ය විද්‍යාවේ ඒ තමයි උත්තේජක බෙහෙත් තියෙනවා. එතකොට තමන්ගේ දැන් ඔය මේ පෞල් ජීවිත ගත කරන්න උත්තේජක බෙහෙත් පාවිච්චි කරලා ඒ බෙහෙත් වලිනුත් හොඳ වෙනවා. ඊළඟට බොහෝ කාලයක් උපත්පාලන ප්‍රති ගැනීම තුලින් හොඳ වෙනවා. ඒතර මේ වගේ ගොඩක් හේතු ගොඩාක් හේතු බලපානවා. ඊළඟට අපිට මේ මිෂනාරින්ගෙන් එහෙම නැත්නම් මේ මිත්‍යා දෘෂ්ටිකයන්ගෙන් මිත්‍යා දෘෂ්ටි මහත්යා මේ මේ මිත්‍යා දෘෂ්ටිකයන්ගේ උප මේ මිනිස් සිංහල ජාතිය වඳ කරන්න තියෙන උපක්‍රම කියන්නේ මේ බදුල්ල පැත්තේ. බදුල්ල පැත්තේ ගෙදර මේ සිංහල අම්මා කෙනෙක් බලාගෙන ඉන්නකොට මේ මේ මේ මේ සිංහල ජාතිය වඳ කරන්න මේ බලාගෙන ඉන්නේ උන්ටනේ අපේ උමුත් ඇඳුම් හොදන්න දෙනවනේ. ඇඳුම් හොදන්න දෙන එක නම් හොඳයි දීලා වෙන දෙයි ඊළඟ ප්‍රශ්නේ. මෙයා මේ රිදි මඳිනකොට කුඩක් ඉහිනවලු. මේ යට ඇඳුම් වලට එහෙම ඒකල තමයි අයන් කරලා තියෙන්නේ. එතකොට මේ ඒ ශරීරගත වෙච්ච ගමන් මේ මේ මේ උපත් උපත් සිද්ධ වෙන්නේ නැති විදිහට. ඒතර උපක්‍රම බලන්න මෙයාලගේ. මේ උපක්‍රමයෙන් අපිට තියෙන උවදුරු ස්වාමී. උවදුරු. දැන් ඕවා ඊට පස්සේ මේ මිනිස්සු ඔහොම කරනවා. බරජාරි කමට පොත්තු කඩවල වලට රිංගනවා. අපේ උමුත් ඔය මේ කෙල්ලන්ගේ ඇඳුම් හොයාගෙන යනවා. එතකොට එන්න මල්ලි කියපු හිණාවට රැවටෙනවා. අර කඩේට යන්න කියනකොට හිණාවට රැවටෙනවා. දැන් මහත් හිණා වෙවි පිහියෙන් යන්නත් අපේ උන් රැවටෙනවානේ. අනේ උන්ගේ හිණාව, අනේ කතාව මේ හිණාවට තියෙන තැන මේ ලංකාවේ. ඊට පස්සේ මොකද වෙන්නේ මේ ඒව උපක්‍රමයෙන් ඒ වගේ වෙද්දී එතකොට දැන් අහස තියා බලාගෙන පොළොව දිහා බලාගෙන දස දිබ්බාගට අද්දික් කළා හරියයිද අපේ කරුමේ කියලා. එතකොට තමනුත් දන්නවා මේ බෙහෙත් නිසා මේක වෙලා තියෙන්නේ. අන් අයත් දන්නවා එහෙම වෙලා තියෙන්නේ කියලා. එතකොට කර්මයට දාපු ගමන් Taman දන්නා ස්වභාවයත් ඉක්මවලා ගියා. එහෙමයි. හැබැයි ඉතින් මේ ඒතර පිරිතේ බලෙන් සත්‍යක්‍රියාවේ බලෙන් මේක කන පිට හරවන්න පුළුවන්. එහෙමයි. ඒතර ඒ නිසා ඒ දරුවන් නැති අයට උනත් අපි ගිය පාර වැඩසටහනක කතා කළා. එහෙමයි. ඒ ඒ අම්මලා සිල්වත්ව ඉන්නවා නම් උපෝසතේ රකින්නවා නම් ශ්‍රද්ධාවන්තයි නම් වීරියවන්තයි නම් තැවි තැවි ඉන්නේ නැත්නම් මූණු එල්ලගෙන ඉන්නේ නැත්නම් සතුටෙන් පින් කරගෙන තමන්ගේ වල්කින් කරගෙන යනවනම් දෙවිවරු සතුටු වෙලා ඒ අයගේ කුසවල් වල උපදින්න හේතු සම්පත් තියෙනවා කියලා අපි කලින් කතා කළා. එහෙමයි ස්වාමී. එහෙම තියෙනවනේ. එහෙමයි අවශ්‍යයි. ඒකයි. ඒ විදිහට තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් හැම දෙයක්ම කර්මයට දාන්න එපා. ඒ එපා කියලා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඊට පස්සේ තියෙනවා සීවකේනි විෂම පරිහාරජා. කය වැරදි විදිහට පරිහරණය කළා. වැඩිපුර දුවලා දුවලා දුවලා හන්දිපත්‍රය දෙනවා. හරිද? ඊට පස්සේ අවුවේ ඉඳලා ඉඳලා ඉඳලා ඔළුව එකක්ම හැදෙනවා. එතකොට පැහැදිලිවම පේනවානේ මේක අවුවේ හිටපු නිසා, දුවපු නිසා මේ වැඩේ නිතර කරපු නිසා මේක උනේ කියලා මිල්ලෙදී. ඒකට කය වැරදි විදිහට පවත්වලා වේදනාවක් වුණා කියලා තමනුත් දන්නවා, අන්නයත් දන්නවා. එහෙම තියෙද්දී තමන් කල්පනා කළොත් මේක පෙර කර්මයක් කියලා. ඔහු තමන්ගේ දැනුම සාමාන්‍ය දැනුමත් ඉක්මවා ගිය කෙනෙක් කියනවා. එයා කර්ම විපාකයෙන් වෙනවා කියන කතාව බොරු කියනවා. එහෙමයි ස්වාමීනි. සියල්ල කර්මයෙන් වෙනවා කියන එකට මේ කියන්නේ. ඊට පස්සේ තියෙනවා උපක්‍රමයෙන් උපක්‍රමය ගැන කියවනේ ඊළඟට තියෙනවා කර්ම විපාකයෙන් හටගන්න වේදනා පේනවා. එහේ. අපි කියමු එක්කෙනෙක්ගේ ඇහැක් අන්දයි. එහේ ස්වාමී. ආනේ කර්ම විපාක. ඊළඟට අපි කියමු කෙනෙක් අතපය නැහැ. කර්ම විපාකය. ඊට පස්සේ අපි කියමුකෝ කෙනෙක් මන්ද බුද්ධිකයි. කර්ම විපාකය. ඊට පස්සේ ඒ වාගේ පැහැදිලි අපිටම තේරෙනවා මේක නම් කර්මයක් කියලා. දැන් අර කිව්වේ ලාබාල තරුණ වයසින් බඳිනවා ස්වාමියා හිම වෙනවා. කර්ම විපාකය. බිරිඳගේ ආදරය ලැබෙන්නේ. කර්ම විපාකය. සැනසිලි වචනයක් නැහැ. කර්ම විපාකය. එතකොට මේ වාගේ පැහැදිලිව පේන කර්ම විපාක තියෙනවා. ඊට පස්සේ එහෙම විපාක තියෙද්දී ඒක පේනවා යන්නේ. එහෙම පෙනෙද්දී මෙයා කියනවා සියල්ල කර්මයෙන් වෙන්නේ කියලා. එහෙමයි. කර්මයේ විපාකයෙන් වෙන ඒවා වෙනම පේනෙද්දී මහත අන් අයට අන් ඒවට සාපේක්ෂව මෙයා මේක වෙනම පේනවා කියන්නේ සියල්ල අයිති නෑනේ එහෙමයි ස්වාමීනි එහෙයි තේරුණා නේද දැන් අපි ඒක තේරුම් ගන්න ඕනේ ඒක ඒ කියන්නේ කර්ම විපාකයෙන් වේදනාව හැදෙනවා කියන එක දන්නවා කියන පමණින්ම සියල්ල කර්ම විපාක වලින් සිද්ධ වෙනවා කියන අදහසක් නැති වෙනවා. ඒක මේ වගේ මහත්යක්. අපි කියමුකෝ පුජ්‍යලිය 8 දෙනෙක් ඉන්නවා. එතකොට මෙයාගේ චරිතය මෙහෙමයි, මෙයාගේ චරිතය මෙහෙමයි, මෙයාගේ චරිතය මෙහෙමයි කියලා දැන් පේනවා තමයි. එහෙම තියෙද්දි එතන එක්කෙනෙක්ගේ චරිතයක් පෙනෙද්දී ඒක 8 දෙනාටම ආදේශ කරන්න බෑනේ. බැහැසම්. 8 දෙනාටම ආදේශ කරන්න බෑ. ඒ නිසා තමන්ට කර්ම විපාකයෙන් වෙන ආබාධ තේරෙන වෙනම තේරෙනවා කියලා යමක් ඇද්ද? එපමණකින්ම සියල්ල කර්ම විපාකයෙන් වෙනවා කියන. මොකද සියල්ලම කර්ම විපාකයෙන් වෙනවා නම් වෙනම තේරෙන්න විදියක් නැහැ නේ. එහෙමයි සානුවේක විශේෂ කොට අපට තේරුම් ගැනීමේ සාමාන්‍ය හැකියාවක් තියෙනවා. ඔව් ඒක ඒකයි ඒකයි. ඒකට සාමාන්‍ය දැනීමකට තේරෙනවා කියනවා මේක. ඒ නිසා යම් කිසි කෙනෙක් මේක ඉක්මවා ගියා කියලා කියන්නේ සාමාන්‍ය දැනීමත් ඉක්මවා ගියා කියන්නේ. එහෙමයි. අතිදාවනය කරනවා කියනවා. එයින් මේ මතවාදයන් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ බොරු යයි පවසමින්. මේ මතවාද ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ගේ බොරු මේ සියල්ල කර්මෙන් වෙනවා කියන එක. මෙසේ මහරජාන්නේ සියලු වේදනා කර්ම විපාකෙන් හටගන්නේ නැත. මහරජාන්නේ භාග්‍යතුන් වහන්සේ සියලු අකුසන් අකුසලයන් දවා සර්වඥ බවට පත් වූ සේකයි මේ කරුණෙන් මෙසේ දරුණු මැනවා. එහෙමයි ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේ අරහන්. එහෙයි. සම්මා සම්බුද්ධයි. එහෙමයි. ඒ නිසා සියල්ල කර්මයෙන් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ කර්ම විපාක කියන එක කර්ම විපාක විපාක දුන්නා කියන කතාව බුදුරජාණන් වහන්සේ දෙන්නේ නැහැ. විශේෂයෙන් අකුසල්. අකුසල් දවාගෙනනේ. නමුත් උන්වහන්සේගේ ජීවිතේ මේ පින් වලින් පිරුණ ජීවිතය. ස්වාමීන් මේ සම්බුද්ධත්වය කියන්නේම කුසල කර්මයක මහා කුසල කර්මයක. සියලු අකුසල් නැතුව සියලු පාප විපාක නැති සියලු අකුසල් නැතිව සියලු කෙලෙස් සිඳ පින් බලයෙන් මෝරාගිය ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් මෝරාගිය කුසල සම්පත්තියෙන් සියලු කෙලෙස් නසා ලැබෙන උතුම් ධර්මාවබෝධය සම්මා සම්බුද්ධත්වයේ කියන්නේ අනේ ස්වාමීන් අවසරයි මේ කාරණා ඔබ වහන්සේගෙන් අහලා දැනගන්න තියෙනවා නම් දිගටම හරින අපිට මහ පිනක්. නමුත් ස්වාමීන් වහන්සේ විනාඩි දෙකකට තුනකට ආසන්න වෙලාව. ඉතින් ඒක එහෙනම් ඒ වෙලාවේ මෙහෙම කියන්නම්. ඔබට මතකද දන්නේ මහත්තයා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නය කාපම හිතන්න ක්‍රම කියලා තියෙනවා. Tamanට වේදනා, කරදර, දුක් අන්දර එනකොට හිතන්න ක්‍රමයක් දේශනා කළා ඒ එකක් තමයි බුදුරජාණන් වහන්සේ හිතන්න කියනවා මේ මේ ප්‍රශ්නේ නැත්නම් මේ කරදරේ මේ වේදනාව මේ දුක මට විතරද එහෙමයි ස්වාමීන් එතකොට එයාට පේනවා මේ ඒ වගේ විඳිනවා දැන් උදාහරණයක් ගත්තොත් එක මේක දුවේ අම්මලාට කියලා තියෙනවා අම්මේ මේ ඔයාලා මට ආදරේ නැහැ මේ මොකද්ද ඔයාලා මේ මේ මං ගෙදර තනියෙන් ඉන්නේ. ඉතින් ඒ නිසා මේ මට හිත හදාගන්න මට අන් ගෙදරට බලු පෙට්ටියක්වත් ගෙනලා දෙන්න කියලා දැන් දුව කිව්වා. එතකොට මම ඒ දුවගෙන් ඇහුවා දුව දැන් එක ගෙදර එක දුව දරුවා විතරක් ඉන්න අය ඔයාගේ ඉස්කෝලේ ඇති. දැන් බලන්න මේ හැම ගෙදරකම මේ දරුවෝ බල්ලෙක් හදන්න ඉල්ලනවද කියලා. අනේ නෑ ස්වාමිනේ කියලා තේරුම් ගත්තා. එහෙයි. ස්වාමීනි මේ තවත් අයට මේ කාරණා පොදුයි කියලා දරාගන්න. තවත් අයට මේ කාරණා පොදුයි කියලා දැනගත්ත ගමන් අර ප්‍රශ්නෙන් තමන් විඳවන්නේ නැතුව යනවා. එහෙමයි ස්වාමීනි. ඊළඟට කියනවා ඒ රෝගයක් යම්කිසි කර්ම දෙයක් හටගන්නේ වේදනාවක් හටගන්නේ දැන් කිය පිටනම් සෙමනම් වාපිත්න වාපිත් ඒක නිසා නම් උපක්‍රමයක් නිසා නම් ඊට අදාළ ප්‍රතිකර්ම කරන්න කියනවා. එහෙමයි. හොඳ නේද? <laughs> ඔක්කොම කර්මයට දාන්න නැතුව මේ බුද්ධ දේශනා ඔක් තියෙන ශෝක සම්ලරණ සූත්‍රය. ශෝක සන්තාප නැති වෙනවා කියනවා. ඊට පස්සේ දේශනා කරනවා දන් දීමන් කුරු කරන්න කියනවා. කරදර වැඩි වෙනකොට දන් දෙන එක වැඩි කරන්න කියනවා. දැන් සාමාන්‍ය ස්වභාවයේ කරදර වැඩි වෙනකොට දන් දීම නතර කළා යම් සැනසෙල්ලක් ලැබනකොට තමයි දන් දෙන්න ගන්න. නමුත් හරි ක්‍රමේ කරදර වැඩි වෙනකොට දන් දෙන්න ඕන. ඒ දාන සම්පත්තේ පුණ්‍ය සංස්කාරයෙන් අර අරයාගේ අර කරදර වලින් පීඩා විඳින එක නැති වෙලා යනවා. එහෙමයි. හේතුඵල ධම. ඊට පස්සේ දේශනා කරනවා මේ ප්‍රශ්නයක් ආවට පස්සේ තවත් අයත් එක්ක සාකච්ඡා කරන්න කියනවා. උපදෙස් ගන්න කියනවා. අන් අයගෙන් උදව් ගන්න කියනවා. එතකොට ඒ ඒ විදිහනොත් ප්‍රශ්න නැති වෙනවා කියනවා. නුවණින් සලකලා බලන්න කියනවා. නුවණින් සලකලා බලලා ඕ විදිහට ප්‍රතිකර්මත් කරලා තමාගේ ඥානෙනොත් අන්න අයන්ත එකතු වෙලත් මේක විසඳ ගන්න බැරි නම් ආන්න අවසානට හිතන්න කියනවා මේක නම් කර්ම විපාකයක් වෙන්න කම්මන් දල්ලං චින්ති කරෝමි දානේ කර්මයේ දැඩි වූ කල මා කුමක් කරන්නද කියලා අන්න හිත සනසවා ගන්න කියනවා මේ බුද්ධ ශාසනයේ මහත්ය කර්මයේ ගැන හිත හිතනවා කියන එක අවසානයේ හිතන්න කියනවා. ඒ කියන්නේ තමන්ගේ ජීවිතේට එන ප්‍රශ්නත් එක්ක. හැබැයි තමන් කරන කියන දේවල් ගැන හිතද්දි කර්ම එකට ගන්න ඕන. එහෙමයි. මම මේක කළොත් මේක විපාකේ මට එනවා කියලා. නමුත් Tamanට දුක් වේදනා කරදර විඳින්න සිද්ධ වෙද්දී එයා ඒක පියවර විදියට හිතන්න ඕන. ඒ විදිහට ක්‍රමයක් තියෙනවා. මම මතකයේ හැටියට කිව්වේ තව කරුණු විස්තර කරන මේ සූත්‍රයේ සූත්‍රය බලන්න ශෝක සංහරණ සූත්‍රය. අනේ ස්වාමීන් වහන්සේට බොහෝ පින් සිදු වේවා. පින්නතුනි මේ ශ්‍රී සද්ධර්මයේ මොනතරම් අසිරිමත් අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය. ඉතින් මනමින් අනුමෝදන් වන්න අපි ඔබට ආරාධනා කරන්නේ. අද අපේ කාලය නිමව. මේ දුරාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර